අපි ධර්ම සාකච්ඡා පටන් ගමු. අවශ්‍ය නම් අර පිටිපස්සේ ඉන්න පිරිස ඕනනම් ඉස්සරහට එන්න මේක ධර්ම සාකච්ඡාවක් විදිහට අපි ඉස්සරහට කරගෙන යන්නේ. ඒකින්ද අපි මේ සාකච්ඡා කරගෙන යන කාරණා පිළිබඳ කැමති නම් තමන්ට අපහැදිලි දෙයක් හරි එහෙම නැත්නම් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. <clears throat> ඒ කියන්නේ මේ කාලේන ධම්ම සාකච්ඡා ඒ කියන්නේ අපි ඒ විදිහට තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. හැබැයි මේ 84000 ධර්මස්කන්ධය ගැන සාකච්ඡා කරන්න නෙමෙයි. අපි මේ යන මූලික කාරණා ටික පිළිබඳ නොතේරුණු තැනක් එහෙම නැත්නම් තමන්ට එකඟ වෙන්න බැරි තැනක් නොගැලපෙන තැනක් තියෙනවා නම් එහෙම කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම සජීවීව මේ වැඩසටහන කරගෙන යන්න ඕන නිසා ඕන්නම් පිටිපස්සේ ඉඳලා ටික ටික ලඟ වුණාට කමන්නේ නැහැ. ඉතින් එහෙම ඈතින් ඉඳගෙන මනහන එක තේරුම් ගන්න නැහැ. ඉතින් අද පුරුදු වෙලා තියෙන ওই ක්‍රමය තමයි මේ එතකොට අපි මේ ධර්ම සාකච්ඡාවක් අද පවත්වන්නේ. ධර්ම සාකච්ඡාවක් කියන්නේ අද බුදුදහමේ මේ මූලික හරය. එහෙම තමයි මූල ධර්ම කියන එක පිළිබඳ තමයි අපේ දැඩි අවධානයක් අද යොමු කරලා මේ සාකච්ඡාව පවත්වන්නේ. මේ මීඩි ඉස්සෙල්ලා මම හිතන්නේ කීප වාරයක් මේ ස්ථානයේ මේ සාකච්ඡාව අපි කළා රාත්‍රී කීපයකදී. හැබැයි ඉතින් අද මම හිතන මෙතන ඉන්න පිරිස එදා ඒවට සම්බන්ධුන් නැති අලුත් අයත් ඉන්න නිසා නැවතත් මුල ඉඳලා මේක සාකච්ඡාව කරගෙන යන තමයි ඉතින් අපි අදහස් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අර අහපු ඇත්තෝ ඉන්නවනම් ඒ අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැවත කිව්වා කියලා. මොකද බුදුදහමේ ක්‍රමය තමයි මේ අහගෙන ඉන්නකොට මේ දේශකයා කියන දේ විතරක් නෙමෙයි බුදුදහම ශ්‍රවණය කරන්නේ ප්‍රඥාවන්තයෝ. ඒ හේතුව මේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ධහම කාටද හරියන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. ඒක පැහැදිලි නේ. ඒක හැමෝම අහලක් තියෙනවනේ. එතකොට ඔය ප්‍රඥාවන්තයෝ කියන්නේ කවුද? අද කොහොමද අපි ඔක හොයන්නේ? එහෙම නැත්නම් O level ගණන් සම්මාන තියෙන එහෙනම් A level science කරපු එහෙම උපාධියක් තියෙන කියන කෙන්ද මේ ප්‍රඥාව හොයන්නේ. එහෙම නෙවෙයි. බුදුදහමේ ඒ ආකාරයට නෙවෙයි ඔය කියන ප්‍රඥාව මනින්නේ. ඒකත් ප්‍රඥාවක් තමයි. ඒක වෙන එකක්. ඒක තිබීම හෝ නොතිබීම මේකට අදාළ නැහැ. ඒ කියන්නේ සුනීතල සෝපාකල අලව් යකා ඊළාට ඒ වගේ පිරිස් පවා මේ ධර්ම අවබෝධය ලබාගත් ශාසනයක් මේක. එක පැත්තකින් සර්කානිලා වගේ මත්පැන් බීපු කට්ටිය අවුරුදු 80 ගණන්. එහෙම විවිධ තරාතිරම් වල මිනිස්සු මේ දහම් අවබෝධය ලබාගත් ශාසනයක් නිසා ඒ ලෝක සම්මතයේ ප්‍රඥාව නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඒ ප්‍රඥාව කෙනෙකුට තියෙනම් ඒක නරකයි කියනොත් නෙමෙයි. ඒකත් හොඳයි. ඒක ඒක මේකට උපනිශ්‍රය වෙන්න පුළුවන්. එහෙනම් ඔය අපිට මේ මොකද්ද මේ බුදුදහමේ ප්‍රඥාවක් ඕන කියලා කියන්නේ මොන ප්‍රඥාවද මේ? ඒක කොහෙන්ද අපට ලැබුණේ? ඒක තියෙන්නේ කාටද? දැන් මට පුළුවන් දේ අය තෝරගන්න. එහෙම ක්‍රමයක් බෑ. ඒක තෝරගන්න පුළුවන් එකම එක උත්තමයන් වහන්සේ ලෝකේ ඉන්නේ කවුද? ලෝතුරා බුදු පියාණන් වහන්සේ විතරයි. අන්න උන්වහන්සේට මෙන්න මේ අය අද බණහලා මෙන්න මේ මේ ඇත්ත සෝවාන් වෙනවා මෙන්න මේ කට්ටියට තකුරු දාගම වෙන්න පුළුවන් මෙයාට අරිහත් වෙන්න පුළුවන් ආදී වශයෙන් පේනවා හේතුව උන්වහන්සේට අනාවරණ ඥානය තිබුණු නිසා ලෝතර බුදු පියාණන් වහන්සේට පමණක් සීමා වූ අනාවරණ ඥානය ලෝකේ ඒකෙන් දැකලා තමයි ඒව කියන්න පුළුවන් වෙන්නේ. එහෙම කෙනෙක් වෙන සමතෙක් ලෝකේ නැහැ. ඒක නිසා බුදුහාඳුරුව අසම සම වෙනවා. ඒක නිසා දැන් අද කාලේ අපිට එහෙම ක්‍රමයක් කරන්න බැරි නිසා අපි කරන්නේ දහම් සාකච්ඡාව පවත්වාගෙන යනවා. එතකොට මේ දහම් සාකච්ඡාවට එන ඔබ ගැනත් පොඩි විශේෂත්වයක් අනිත් අයට වඩා කියන්නේ නොයන අයට වඩා වෙන විශේෂත්වයක් තියෙන්නේ ඔබට එන්න මේකට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒතර මේ ලෝකේ යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඒක වෙන්නේ හේතුඵල නිසා. පෙර හේතුවක ඵලයක් නිසාම තමයි හේතුඵල රටාවක් තමයි ඉස්සරහට යන්නේ. මම ඒක තව ඉදිරියේදී පෙන්වන්නම්. මේක පෙන්වන දෙයක්ුත් නැහැ. ගොඩක් අයට ඒක තේරෙනවා. ඒතකොට මේ හේතුඵල රටාවක් අනුව යන ලෝකයක එහෙනම් ඔබ මෙතෙන්ට එන්න මේ අද මේ ඇවිල්ලින්නේ ඵලයක්. මේ ඵලයට හේතුවක් ඇති. එහෙනම් අපිට මේ මේ මේ අපි ඔබ අපි මේ පිරිසක් මෙතන එකතු වෙන්නේ මේ වාද්දුවේ මේ මේ අද මේ ගත කරන මේ මොහොත ලබන්න අපිට මොකක් හරි හේතුවක් ඇති. ඒ හේතුව කොතනද කියලා අපිට හොයන්න බෑ. ඒ හේතුව හොයන්න එක්ක දවසක්වත් තියෙන්න ඕනේ. ඉතින් එහෙනම් පෙර සංසාර ගමනේ බුදුදහමේ විස්තර කරන විදියට පෙර සංසාර ගමනේදී මේ මහා බුද්ධ ශාසනයට මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට මේ මේ මහා සංඝ රත්නයට ඔබ සැමම දීපු දාණයක හේතුවේ ඵලයක් තමයි අද මේ අපි සියලු දෙනාම භුක්ති විඳින්නේ. එහෙනම් අපිට දැනට නොපෙනුනාට අපි පෙර සංසාරේ කරපු මේ මහා පිනක හේතුවේ ඵලයක් විදිහට තමයි මේ අපි මුණ ගැහෙන්නේ. මොකටද මුණ ගැහෙන්නේ වෙන කිසිව කර නෙමෙයි සීසත් ධර්මය සාකච්ඡා කරන්න. එතකොට මම සීසත් ධර්මයේ කොහම ඔබ ඒක පිළිගන්නවද කියන ප්‍රශ්නිකුත් තියෙනවා. ඒක ඒක ඔබ තීරණය කරන්නේ අද මේක අහලා ඉවර වෙලා. දැන් මේ කවුරුවක් කියනවට මේ එහෙම නැත්නම් අහවල් භික්ෂුන් වහන්සේ කියනවට අහවල් උපාසක මහත්තයෙක් කියනවට එහෙම නැත්නම් අහවල් පරපුරේ අය අහවල් අයගෙන් අහගත්ත අය එහෙම එකක් බුදු දාතනේ නැහැ. අද මේ සාකච්ඡා කරන මොහොත තුල ඔබට මේක වැටහෙනවා නම් ඒ කාරණා ඒක ප්‍රඥාවෙන් නුතෝ ගන්න නැත්තම් ඒක අත්තල දාන්න. එහෙම අනිවාර්ය ක්‍රමයක් හදාගෙන එහෙම යන එක පිරිසක් සමාජීය කණ්ඩායමක් එහෙම එක යන එකක් නෙවෙයි මේක. මේකට ඔබ එතකොට දැන් බුදුදහමේ ලෞතර බුදුපියාණන් වහන්සේ කෙනෙක් මේ බණහන ඇත්තන්ට මේ සිළු දෙනාම කියන්නේ සුණාත ධාරේත චරාත ධම්මේනේ. ඒ කියන්නේ එතන අංක එක මොකද්ද? අන්න අංක එක විදිහට දිරද සුණාතනේ සුණාත කියන්නේ මොකද? හොඳින් අහන්න කියනන්නේ. ඉතින් අහන්න නැතුව මේක හරියද නැද්ද? මොකද්ද කියලා තීරණය කරගන්න බෑනේ. ඒක නිසා ඉස්සෙල්ලා හොඳට අහලා ඒ අතරතුරේදී ඕනනම් Tamanට ගැටලුවක් ඉදිරිපත් කරනවා. එහෙම ලැජ්ජ වෙන්න. එහෙම මොකුත් කාරණයක් නැහැ ඉදිරිපත් වෙන්න. හැබැයි ඉතින් මේ අපි සාකච්ඡා කරන මාතෘකාවට අදාළ ප්‍රදේශය තුල අහන්න ඉතින් සමහරු හිටපු හිටපු ගමන් අහනවා මේ මේ මේ භවාංග සිත පිළිබඳ අහනවා. මේ තාම කතා කරන්නේ මූලික දෙයක්. ඉතින් අර ඒ වගේ ඒවට කියන්නේ නැතුව එහෙම තේරුමක් නැහැ. එතකොට අන්න අන්න අයට බාධාවක්. දැන් ඔබ මම මෙතන උඩ ඉඳගෙන මේ උඩ ඉන්නෙත් ඔබ සියලු දෙනාම පේන්න ඕනේ හින්දානේ. එතකොට දැන් මට පේනවා දැන් තා ටිකක් කියලා යනොත් නිදි නිදිමත එන අය මට පේනවා. ඉතින් ඒකත් එක හේතුඵලයක්. දැන් මම ඒක වෙන්නේ ඉස්සෙල්ලා කියන්නේ දැන් ඕක දැන් දැන් ගිය ඊයේත් කළා මම දෙහිවල සාකච්ඡාවක් කරනකොට ඒත් ඒ මනුස්ස ඒ මනුස්සෝ කීප දෙනෙක් හිටියේ ඒ අය මේ මුල් ටිකේ හොඳට ඉඳලා ඉඳලා හරියටම චතුරාර්ය සත්‍ය දුක්ඛාර සත්‍ය විස්තර කරනකොට හතර දෙනාම නිදි. දැන් ඕකට හේතුවට ඕක ඕකට ඕකත් ඵලයක්. ඕකට හේතුවක් තියෙනවා. අනන්ත සංසාර ගමනේ එදා කවුරු හරි කෙනෙක් මේ කියන්නේ අනන්ත බුදුරු පහළ වෙච්ච ලෝකේ අපේ සැමියා එහෙම නැත්නම් අපේ බිරිඳ දරුවෝ දෙමව්පියෝ එදා බුදුවරු ගාට ඒ ආර්යයන් වහන්සේලා ළඟට ඒ රහතන් වහන්සේලා ළඟට බණක් අහන්න යන්න හදන වෙලාවල් වල මොකද්ද කරලා තියෙන්නේ වළක්කලා. අන්න එදා සසරේ ඒ කරපු හේතුවේ ඵලය තමයි අද ඔය ලැබෙන්නේ. එහෙනම් ඕකත් හේතුඵලයක්. ඒකනේ නවත්තන්න බැරි මම කොච්චර කියලා කියලාවත් මට අර හතර දෙනා නැගිටන්න බැරුණා. ඒ කියන්නේ ඒ තරමට ඒක එදා කරලා තියෙනවා කියන එක තමයි තේරෙන්නේ ඒක. එහෙනම් අදත් ඔය ඔය අවඩ අසාධාරණය කරන කොච්චර ඉන්නවද? එයාටත් මතු සසරේ මේ නිවන කොච්චර දුර වෙයිද? කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. මෙන්න මේක තමයි හේතුඵල තුලින් ලෝකය දකින්න කියන්නේ. ඉතින් දැන් දැන් කරලා නම් මොකද කරන්නේ? දැන් අද උදේ මෙතන දැන් ඔබ මේ පන්සිල් සමාදන් වෙලා ඒ ගාථා සජ්ජායනය කළා පින් අනුමෝදන් කරගත්තානේ. ඒ පින අනන්ත සංසාරයේ අවඩ අසාධාරණ වූ අයට මොනව කළාද අපි? අනුමෝදන් කළා. දැන් අනුමෝදන් කරනකොට කොහොමද ඒව යන්නේ? ඒව කියන එක අපි ඉදිරියේදී කතා කරමු. මොකද්ද පින කියන්නේ කොහොමද ඔක ඒ කියන එක හොයාගෙන යන්නේ? ගිහිල්ලා මොකද්ද වෙන්නේ? දැන් මෙහි සරම දෙනකොට කොහොමද තාත්තට සරම ලැබෙන්නේ මැරිච්ච තාත්තට? ඒව අපි ඒවට විද්‍යාත්මක ක්‍රම සියල්ලම තියෙනවා. ඒව අපි පුළුවන් පුළුවන් හැටියට අපිට සාකච්ඡාවට බඳුන් කරපු මේ අවස්ථාවලදී. දැන් මම අර නිදිමත ගැන කිව්වේ කල්තියාම ඔන්න ඔය අවස්ථාවට ගොදුරු වෙනවා. එහෙනම් ඔබ දැන් ඵලය භුක්ති විඳිනට හේතුව දකින්න. ඒ එක හේතුවක් විතරයි. තව හේතු තියෙන්න පුළුවන් අමනුස්ස බලපෑම් ඒවත් තියෙන්න පුළුවන්. මොකද දැන් මේ ඔබ මෙතන දැන් ඇවිල්ලා හිටන මේ මට අපිට මේ පේන පිරිස විතර වගේ තව කී ගුණයක් ඇද්ද නොපෙනෙන පිරිසක්. ඒ කවුද කට්ටිය මෙහෙ හිටපු කට්ටියද නැහැ. ඔබත් එක්කම ආපු කට්ටිය තමයි. ඒ ඇත් එනවා මොකද හැම කෙනෙක් එක්කම එකට ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස බලනෝ කොහෙද මේ යන්නේ? මොකද මේ අද සුදු ඇඳගෙන සකහණියක් මේ ඉරිද දුවන්නේ. ඔන්න දැන් මෙතන දැන් නිවන ගැන අරව මේව ගැන කතා කරනකොට ඒගොල්ලෝ කලබලයටපත් වෙනවා. දැන් මෙයා නිවන් දැක්කොත් එහෙම අපි මම ජීවත් වෙන්නේ කාගෙන්ද එතකොට? නිතරම අපෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒවා අපි පස්සේ පුළුල්ව කතා කරමු. එතකොට ඒ අය කලබලයටපත් වෙලා මේ පිළිබඳ අවබෝධයක් නැති නිසා ඉක්මනින්ම තමන්ගේ අනුග්‍රහය ගැන තමන්ගේ ගනුදෙනුකාරවා නිදි කරනවා. ඒ අයට නිදි ගන්න ක්‍රමවේද තියෙනවා. ඒ අමනුස්ස ලෝකේ ඉන්නෙත් මේ ලෝකේ ගිහින් හොඳටම ඔය සියලු කර්මාන්ත කළා හොඳට දඟලපු කට්ටිය තමයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඒ අයට ඒවට ක්‍රමවේද හදාගෙන නිදි ගන්නවා. අන්න ඒකත් හොඳට ඔබ හිතර ගන්න. ඉතින් ඒව ගොඩක් අඩු වෙන තමයි අර අපි මේ ආරම්භයේදී මේ අපිට හැකිය අයුරින් පූජාවක් කරලා එයාට පින් අනුමෝදන් කරලා ඒ සතුරු කරන්න අපේම කරේ අපිට මේක මේ අද දවසේ මේක සාර්ථක කරගන්න ඕන නිසා එක එක අදහසක් අනුව එතකොට එහෙනම් ওই නිදි අය පොඩක් ඒකට වතුර එකක් හරි ළඟ තියාගෙන ඒකට මොකක් හරි උපක්‍රමයක් හොදාගෙන තව දැනටම ඒ ලක්ෂණ පහළ වෙන නිසා ඊළඟට අර කලින් සඳහන් කළා මේ ෆෝන් එහෙම අද කාලෙදින් තියෙන අර අලුත් ඒ කියන්නේ දැන් ෆෝන් දින්නුනොත් ඒක දැන් ඔබ මේක අහගෙන ඉන්න ඕනේ දැන් මේක ඔහම අහගෙන අහගෙන ටික වෙලාවක් ඉන්නකොට ඔබ යම් සමයකට ඇදිලා යනවා. මොකද සමය කියන්නේ? මේ බණ මේ ධර්ම සාකච්ඡා කරන සමයට ඔබ ඇදෙනවා. ඔබ මීට පෙරත් එහෙම සමය වලට ඇදිලා තියෙනවද? එහෙම බණහනේවට බණහනේවට නැති වුණාට වෙනත් සමයන් වලට එහෙම ඇදිලා ඉඳලා තියෙනවද? අපොයියෝ. ගෙදර ටීවී බලනකොට දැන් තමන් කැමති ටෙලි නාට්‍ය බලනකොට ඒ සමයට ඇදිලා නැද්ද? කොච්චර ඇදිලා ඉන්නවද කියනවා සමහර ගෙවල් වල පිටිපස්සෙන් පැනලා බඩු ටික අරගෙන කරුත් දන්නේ නැති ගෙවල් දෙන පත්‍රය ඕන තරම් වාර්තා වෙන්නේ. Taman කැමති තෙල් නාට්‍ය බලනකොට අන්න සමයට ඇදිලා ඉන්නේ. යම් සමයකට ඇදී සිටිපට මොකද්ද කියන්නේ? සමාධිය. එහෙනම් ලෝකේ සමාධි කොච්චර ඇද්ද? ඔබ හිතන්න. ඔබ ගීතයක් අහනකොට ඒ ගීතේ ඉතාමත්ම කැමැත්තෙන් අහනනම් ඒ සමයට ඇදිලා ඉන්නවා. ගීත සමාධිය. ටෙලිනාට්‍ය සමාධිය. චිත්‍රපට සමාධිය. ඒතර තාම මොනවද එහෙම සමාධි තියෙන්න පුළුවන්. දැන් කෑමක් දිහා බලන් ඉන්නකොට ඒ සමයට ඇදිලා ඉන්න කියලා ආලාල. දැන් බලන්න ඒ එන හැටිය සමාධි ටික කොච්චර සමාධි වෙනවද? දැන් Taman කැමති රූපයක් යනවනම් ඒක ඒකට ඇදිලා ඉන්නවා මනසින්. ඒ සමාධිය. ඒතර ඒ වගේ රාග දේශ මොහ සහිත සමාධි තියෙනවා. ඒතර තවත් මොනවද දැන් ලෝකේ ගත්තම ප්‍රබලම සමාධි දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ලංකාවේ ගත්තම ප්‍රබලම සමාධි දෙකක් තියෙනවා. එකක් තමයි ගංජ සමාධිය අනිත් එක කුඩු සමාධිය. ඒ කියන්නේ ඒකෙත් මොකද වෙන්නේ? අය දැන් හොතර මේක විග්‍රහ කරගන්න ඕන. ගංජා ගංජා කියන දේ බිව්වම දැන් ඒක ඉතින් අලුතෙන් ලංකාවේ ගැන කතා කරනෝනේ. ඒ ඒ බිව්වෙක් කෙනා මොකක් වෙනවද ඉබේම? යම් සමයකට ඇදිලා සිටිනවා. දැන් මේක දැන් හොතර අහගන්න. යම් සමයකට එයාට ඒ වෙලාවේ කවුරු හරි කරදර කරොත් එහෙම කැමතිද? කතා කළොත් කැමතිද? නෑ. ඇයි? එයා මොකක් හරි එකක් හිතෙන් කල්පනාවට අරගෙන ඒ සමයට ඇදෙනවා. හැබැයි ලෝකේ අපි ඔය කතා කරපු සියලුම සමාධි මොනවද? මිත්‍යා සමාධි. ඔය ඔක්කොම මොනවද? මිත්‍යා සමාධි. දැන් ඔබ මේ මොන සමයටද ඇදලා ඉන්නේ? ඔව් සම්මා සමාධිය කියන එක තාම හරියට දන්නේ නැහැ. දහම් දහම් ශ්‍රවණය කරන නැත්නම් දහම් අහන සමාධියට ඇදලා ඉන්නවා. හැබැයි බුද්ධ ශාසනයේ ඔය කෝටියක් ගණන් තියෙන සමාධි ගැන නෙවෙයි විස්තර කරන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකෙට කියන සමාධිය එකම එක සමාධියක් මොකද්ද? ඔය කිව්ව සම්මා සමාධිය. ඔන්න බලන්න හොඳට තේරුම් ගත යුතුයි. දැන් ඔබට මං අර අනිත් සමාධිය ගැන නොකියුවනම් ඔය සමාධිය කැපිලා පේන්නේ ඔන්න අපි මේ සියලු දෙනාම උත්සාහ කරන්නේ නම් මොන සමයට ඇදෙන්නද? මොන සමාධියට? සම්මා සමාධියට. ඉතින් ඔන්න හොඳට තේරුම් කරගන්න. ඒතකොට යමෙක් මේ ධර්ම ශ්‍රවණය කරන අතරතුර ඔය සමයට ඉබේම නිරන්තරයෙන් ඇදිලා ඉන්නේ. කාගේ හරි ෆෝන් එකක් රින් වෙලා ඒ සමය සමාධිය කැඩුණොත් මොකද වෙන්නේ? ඒ ඒ තම් ෆෝන් එක පාවිච්චි කර එක්කනට මොකද යහපතක්ද අයහපතක්ද වෙන්නේ? අයහපතක් වෙනවා. අන්න ඒකයි මේ කියන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. යම් කෙනෙක් ඊට ඕනෑකමින් මේ ධර්ම සාකච්ඡාවේ ඉන්න වෙලාවක කාගෑරි શબ્දයන් නිසා කරදර ඒක නිසා ඒක බාධා වුණොත් ඒක බලපානවා. ඒකයි එතකොට අපි මේ ඒ එයා එයාවත් බේර ගන්න තමයි අපි මෙහෙම කියන්නේ. දෙන්නම බේර ගන්න. සමාධිය කැඩෙන එක්කෙනයි සමාධිය කඩන එක්කෙනෙක්. හිතාමතා නෙවෙයි නොදැනුවත්ව වුණත් ඒක වරදක් වෙනවා. ඒක Tamanට හේතුඵලයක් විදිහට කොයි වෙලාවක හරි වැඩ කරනවා අනිත් පැත්තට. ඊළඟ නැගිටලා යන්න බලන්න එපා මැදින් නිතරම ඒ එහෙම දැන් එහෙම නිතරම යන්න ඕන අය ඒකට අදාළ ප්‍රදේශයක ඉඳ ගන්න කෙලවරක. ඒතකොට කරදර වෙන සද්ද නැතුව හිමීන් නැගිලා යන්න පුළුවන්. අවශ්‍යතාවල් වලට. එහෙම ක්‍රම හදා ගන්න ඕනේ. මේක මේක ප්‍රඥාවන්ත දහමන් නිසා ඒව නියම ක්‍රම සකස් කරගෙන තමන් ඒකට හැකියාව හදා ගන්න ඕනේ. දැන් අපි මේ ධර්ම සාකච්ඡාවට පටන් ගමු. දැන් ඔබ අහලා තියෙනවද මම මෙන්න මෙහෙම එකකින් අද පටන් ගන්නම්. ඔබ අහලා තියෙනවද ඈත අතීතේ පැරණෝ කොහොමද දැන් අද අදටත් ඒව නැතුව නෙවෙයි සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා ගෙවල් වලට වඩම්මලා මොනවද කරන්නේ? දාන දෙනවනේ. දැන් අද උනත් සාමාන්‍යයෙන් ඒක සිද්ධ වෙනවා. එදා එදා උනේ එදා ගොඩක් වෙලාවට ලංකා සමාජයේ ගෙවල් වලට දාන සඳහා ආරාධනා කළ තියෙන ගොඩක් ආර්යයන් වහන්සේලාට. ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද? ඒ කියන්නේ මගපල ලාභී සාමින් වහන්සේලා එදාට බහුලව ලංකාවේ හිටපු කාලේ. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මගපල ලැබපු උත්තමයන් වහන්සේලා තමයි බොහෝ විට මිනිස්සු කැඳවලා. ඉතින් එහෙම ඒ තරම් සුලභයි. මගපල ලාභින් එදා සමාජේ. ඒ අය උන්වහන්සේලා වඩම්මලා උන්වහන්සේලාට දානයක් දුන්නම උන්වහන්සේලාට ඇයි ඒ දාණය වැදගත් වෙන්නේ? උන්වහන්සේලා ආර්ය මාර්ගයේ වඩනවා. ඒ කියන්නේ මොකද්ද? භාවනාව ආදී කටයුතු කරමින් ඉන්නකොට මේ කයේ ඇති වෙන ගින්න නිවා ගන්න මේ දාණය උන්වහන්සේලාට මොන වෙනවද? උදව් වෙනවා. උන්වහන්සේලාට එනම් මේ දායකයෝ මේ පින්වතුන් උපාසකවරු මේ කරන්නේ යුතුයකමක් කරන්නේ. ඒ යුතුයකමට උන්වහන්සේලා මොන මොකක් කරන්නද අමතක නොකරන්නේ මොකක් කරන්නද? අනිවාර්යම යුතුයකමට ප්‍රති නැත්නම් උපකාරයට ප්‍රතිඋපකාරය කරන මොකද්ද? ඒ අයට මොකක් කරනවද? දහම් දේශනා කරනවා. දහම් දේශනා කරන අන්න එතකොට ආමිෂ දානයක් තිබුණා උතන. ආමිෂ දාණයට යුතුයකමක් ලෙස භික්ෂුන් වහන්සේලා ධර්ම දාණය දුන්නා. එදා එවකට හිටපු මිනිස්සු ඒ බණ ටික අහලා මොකක් වුණාද? සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා කියලා අපිට අහන තියෙනවා. එදා සමාජයේ. එතකොට බලන්න අද සමාජයේද ප්‍රඥාවන්තෝ හිටියේ එදාද කියලා හොතර විමසලා බලන්න. ඒ අය සෝවාන් ඵලය ලැබනකොට ඒ අය සෝවාන් වුණු ඒ පින්නතුන් පවුලේ සමාජිකයෝ ටික සෝවාන් වුණා නම් එයා සදහට මොකක් වුණාද? සතර අපායෙන් නිදහස් වුණා. ඒ කියන්නේ ලෝක සත්‍යයට තියෙන භයංකාරම తත්වය තමයි සතර අපාය. ඒ සතර අපායෙන් නිදහස් වුණා කියන්නේ එයාට අබේදානය ලැබුණා. අබේදානය කියන එක වෙන අර්ථයක් තියෙනවා. හරිනේ? එතකොට මෙතන දාන කීයක් සිදු වුණාද? ආමිෂ දාණය, ධර්ම දාණය තුලින් මොන දාණය ලැබුණාද පින්නතුන්ට? අබේදානය ලැබුණා. අන්න එහෙම සමාජයක් තිබුච්ච රටක් මේක. එතකොට කෙමෙන් කෙමෙන් මේ මේ තිබුණු මේ ක්‍රම ඔය ඔය ක්‍රමවේද යටපත් වෙවි කියලා විශේෂයෙන් 1505න් පස්සේ පෘතුගීසීන්ගේ ආක්‍රමණයෙන් පස්සේ පෘතුගීසිලා අන්දේසි ඉංග්‍රීසි ආදී විදියට මේවා වෙනස් වෙමින් යටපත් වෙමින් මේ තිබුණු සාරය අයින් වෙලා ඊට පස්සේ මේ දරුවන්ගේ සිලබස් වල තිබිච්ච ඔය යහපත් කාර මේ මේ කොටස් ඉවත් වුණා ඒ කියන්නේ උදාහරණයක් කියනවනම් මේ ඔය අද ගොඩක් නැවත පොඩ්ඩක් කරලියට එනවා මොනවද මේ අර අපි අහලා දෙනවා කවිපන්ති එහෙම මොකක්ද සෙත්සිරි දෙනමහා අන්න ඒව තනිකරම ආර්ය මාර්ගයේ විස්තර කරපු කවිපන්ති ඒව එදා එදා හිටපු පැරන්න ඔය ඇහුවා ඒව කිව්ව නිතර දෙවේලේ අද සමාජයෙන් ඒව තුරන් වුණා මොකක් හෝ හේතු නිසා අපිට ඒව හොයන්න බෑ ඒව කවුද මොන වුනේ කියලා හැබැයි අන්නේ ක්‍රම නිසා මේ සීසත් ධර්මයේ ලංකාව තුල මොකක් වුණාද ටික ටික ඔය හේතු නිසා ඈත් වෙන්න පටන් ගත්තා ඈත් තුන පමණක් නෙමෙයි මිනිස්සු බණ අහන එකට වඩා ගොඩාක් වෙලාට පොත්පත් කියවන වගේ වැඩ කටයුතු වලට පෙළඹෙන්න පටන් ගත්තා. ඒක නරක දෙයක් නෙවෙයි මේ මං කියන්නේ. හැබැයි බුද්ධ ශාසනයේ තියෙන්නේ කොහොම යන දහමක්ද තියෙන්නේ ඔබ අහලා තියෙන්නේ. මුවෙන් මුව තුඩින් තුඩ දොරින් දුර නිවසෙන් නිවසට යන දහමක් මේක. බුදු දහම. එතකොට දැන් අරක අරක නරකයි කියනෝනේ මේ වුණ වරදව වටහා ගන්න එපා. පොත්පත් ආදී දේවල් වලින් අපට මොනවද ලබා ගන්න පුළුවන්ද? දහම් කරුණු ගොඩක් ගන්න පුළුවන්. එහෙම නැති දෙයක් නෙවෙයි ඒක. හැබැයි ඇත්ත වශයෙන්ම මේක යා යුත්තේ කොහොමද? තුඩින් තුන මුවෙන් මුව එකන කනින් කනට එකිනෙකා මොකක් කරන්න ඕනද මේක? අන්න එක්තරා අවස්ථාවක බුදුහාම බුදුහාඳුරන්ගෙන් අහනවා ආනන්ද හාමුදුරුව ආනන්ද බුදුහාමුදුරනේ මේ බුද්ධ ශාසනය පවතින්නේ සෑහෙන කොටසක් කල්යාණ මිත්‍රයෝ හින්දා නේද කියලා අහන ප්‍රශ්නය. බුදුහාමුදුර ඒකට ආනන්ද හාමුදුරන්ට දෙන උත්තරේ මොකද්ද? ආනන්ද මේ බුද්ධ ශාසනය පවතින්නේ එහෙම ටිකක් කල්යහන මිත්‍රෝ හින්දා නෙවෙයි 100 ඒ කියන්නේ සම්පූර්ණ සම්පූර්ණයෙන්ම අද ප්‍රසතයක් විදියට ගත්තොත් 100ට 100ක්ම කල්යාණ මිත්‍රෝ තමයි බුද්ධ ශාසනය ගෙනියන්නේ ඉස්සරහට. ඔන්න කල්පනාවට ගන්න මේවා. එහෙනම් බුද්ධ ශාසනයක් ඉදිරියට ගෙනියන්නේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයාට ඒක කොහොමද දැනගත්තේ? ඊට පෙර හිටපු තවත් කල්යාණ මිත්‍රයෙකුෙන් අහගෙන. එහෙනම් මේක කලන වැටක් විදියට යන්නේ. ඔක ඈතට ඈතට ඈතට ගියාම ඔය කෙලවරේ කවුද ඉන්න ඕනේ නං? ඔය කල්යාණ මිත්‍ර පරම්පරාවේ කෙලවරේම ඉන්න ඕන කවුද මුල? ලෞතර බුදු පියාණන් වහන්සේ. ලෞතර බුදු පියාණන් වහන්සේ තමයි අපි සියලු දෙනාගම පළවෙනිම කල්යාණ මිත්‍රයා. උන්වහන්සේ කොහොමද ඔය ධහම දැනගත්තේ? මේ සීසත් ධර්මයේ උන්වහන්සේ කොහොමද මතු කරගත්තේ ලෝකේ? මේ ලෝකෙම තියෙන ධර්මතාවය බුදුවරයෙක් ලෝකෙ මතු කරගන්නවා. එහෙම නැත්නම් නිර්මාණය කරන එක නෙවෙයි ලෝකයේ තියෙන ධර්මතාවයක් මතු කරලා පෙන්නනවා. මෙන්න ලෝකෙක හැටි. මෙන්න ලෝකේ තියෙන ස්වභාවය කියලා පෙන්නන එක තමයි හැම බුදුරෙක්ම ලෝකෙට කරන්නේ. එතකොට උන්වහන්සේ කොහොමද ඕක අවබෝධය ගත්තේ? ඔය ඔය ක්‍රියාවලිය කරන්න උන්වහන්සේට කොහෙන්ද අවබෝධය ලැබුණේ? ඔබ හිතන්නේ කොහොමද? දැන් කතා කරන්න ඔය එතකොට ඔය ගොඩක් නිදිමත ගතිච්චනෝ ඕක ගොඩක්. නිදිමත වගේ නාය විශේෂම කතා කරන්නේ. මේ කොහෙන්ද ඔබ හිතන්නේ උන්වහන්සේට මේ ඔය ඔය අවබෝධය එන්නේ නැත්තේ කොහෙන් කියලාද? වෙන කෙනෙක්ගෙන් අහගන්න විදියක් නැහැ. කාගෙන්ද අහගන්නේ බුදු කෙනෙක්? ලෞතර බුදු කෙනෙකුට අහගන්න කෙනෙකුත් නැහැ. එහෙනම් ඒක එන්නේ කොහොමද? සයන් වූ ඥාණයෙන්. ඒක තමන්ගේම ඥාණයෙන් එනවා. ඒක නිසා නේද ධම්මචක්ක පවතන සූත්‍රය උන්වහන්සේ දේශනා කරන කොහොමද? පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මමත් මේක පෙර අහලා තිබිච්ච නැති එකක්. පුබ්බේ අනනුසුතදු පෙරමම් මේක අහලා නැහැ. මම දන්නෙත් නෑ මේක. එහෙනම් මේක කවදද කොහොමද ලැබුණේ කොතෙන්දිද? අන්න එදා වෙසක් පුන් පොහොව දවසේ උදෑසන අලුයම කොතෙන්දිද? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟදී මේ ටික අවබෝධුණු වුණාන්තේට. සම්බූ ඥාණයෙන්. එතකොට ලෝකේ ලෝකේ සම්බූ ඥාණයෙන් ඔය ඔය தত্ত্বය අවබෝධ කරගත හැකි උත්තරේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා වර්ග දෙකක් ඉන්නවා. එක එකක් තමයි ලෞතුරා බුදු පියාණන් වහන්සේලා. අනිත් කට්ටිය තමයි පසේ බුදු පියාණන් වහන්සේලා. හැබැයි අපි අහලා තියෙන විදිහට පසේ බුදු පියාණන් වහන්සේලා ඔක ලෝකෙට දේශනා කරන්නේ නෑ. උන්වහන්සේලා ඒ මේ පසේ බුදු බෝධියෙන් පත් වෙලා ඒකෙම පිරිනවම් පාලා සංසාර ගමන කෙලවර කරනවා. හැබැයි ලෞතුරා බුදු පියාණන් වහන්සේලා ඒක අන් අයටත් මොකක් කරනවද? දේශනා කරන අන්නේ ඒ දේශනා කරාම අහලා අවබෝධ කරගන්න කට්ටිය කවුද? ශ්‍රාවකයෝ අසන්නොන්ට අදත් කියන්නේ ශ්‍රාවකයෝ කියලානේ. එහෙනම් අනිත් ලෞතර බුදු පියාණන් වහන්සේ පසේ බුදු පියාණන් වහන්සේ ආර අනිත් ඔක්කොමලා කවුද? ශ්‍රාවකයෝ. එහෙනම් අපි වැටෙන්නේ ඔක්කොම මොන අපි කවදා හරි දවසක මේ මේ මේකෙන් ගැලවෙන්න නම් අපිට දැන් යන්න තියෙන ආසන්නතම ක්‍රමය මොකද්ද? ශ්‍රාවක බෝධිය. ඒ කියන්නේ අරිහත් ඵලය සාක්ෂාත් කළා. ඉතින් ඔන්න ඔය මම මූලික කාරණා ටිකක් කිව්වා. ඉතින් එදා බුදුහාඳුරන්ට ඒ දේ කරගන්න මොනවද උදව් වුනේ? කවුද එදා උදව් කරේ? ඒ බුදුහාමුදුරන්ට ওই බුද්ධත්වයේ ලබන ඒකත් ඒ ටිකත් අපි පොඩ්ඩක් මුල දැනගත්තොත් අපිට හොඳයිනේ. කියන්නේ මම මේ කියනෝ නෙමෙයි මතක් කරනවා. මොකද ඔබ මේව නොදන්න කට්ටියක් නෙමෙයිනේ. කවුද උදව් කළේ? ඒ ඔය ඔය ඔය බුද්ධත්වයේ ලබන උන්වහන්සේට උදව්පකාර කළේ කවුද? අහලා තියෙනව නේද? කියන්න එහෙම බැරදුනායි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම මේ මේ අනේ මේ ළමයා උත්තර වලට වැරදි උත්තර දෙනවා එහෙම ගන්න නැහැ නේද? ඉතින් එහෙම අපි කවුරුත් මේක හරියට තාම මේ කරගෙන කරගෙන එනවා. ඉතින් මේ එහෙම තමයි. එතනදී වැරදෙන්න පුළුවන්. උන්වහන්සේලා ඔබ හිතන්නේ උන්වහන්සේට උදව් කර කට්ටිය අය අතර කවුද? කවුද මේ සුජාතාව. සුජාතාව හැබැයි උදව් කරාට උන්වහන්සේටයි කියලා හිතාගෙන දාවේ. එතකොට සුජාතාව ආවේ මොනව පූජා කරන්නද? කාටද? ඔය ඔය කියන්නේ ඔය දැන් ඇත්තටම පිටින් බැලුවෝ නම් පේන්නේ ගහකට පූජා කරනවා වගේ. දැන් ඔය අදත් කියන්නේ මේ එදා හිටිය මහා මෝඩයෝ ටිකක් මේ මේ මේ උන් ඔක්කොම මේ ගස් වලට බැඳා ගල් වලට බැඳා කියලා අද අද කිසිම තේරුමක් නැතුව කියනව නේද දන්නේ නැති කමට. එතකොට එදා මිනිස්සු මෝඩයෝද? එතකොට එදා ආර්යතුන් වහන්සේලා මේ ලංකාවේ තල ටිකක් වේල ගන්න බැරි වෙලා තල ටිකක් වේල ගන්න බැරි බැරි වෙන තරමට මේ අහසේ ඔබම ඔබමව සැරිසරුවේ කවුද? ඒ මහා රහතන් වහන්සේ හිටු බිමක් නෙමෙයි ඒක. ඒතකොට මෝඩවල ඉඳලා තියෙන මේ රටේ. ඒ පැරන්න මහා නුණක්කාරයෝ. හැබැයි අපුඩ ගහගෙන ඉන්නේ නැති. ඒක වෙනම දෙයක්. ඒක වෙනම කතාවක්. දැන් අද මනින්නේ ඕවා ඉන්නේ. එතකොට එතකොට එදා ගස්ගල් වල මිනිස්සු වැඳලා තියෙන්නේ එහෙනම් මොකටද ගහට නෙමෙයි වැඳලා තියෙන්නේ. පිටින් පේනෝ ගහට වඳිනවා වගේ. මොකේද වැඳලා තියෙන්නේ? ඒ ගහේ ඉන්න වෘක්ෂ දේවතාවුන්ට වැඳලා තියෙන්නේ. ඒවට අරක්ගත దేవතාවෝ ඉන්නවා. එතකොට దేవතාවන්ට පින් දෙනකොට ඒ උදව්වක් උපකාරයක් යහපතක් කරනකොට මිනිස්සු ගිහිල්ලා ඒ අය පෙරලා මොනව කරනවද අර අයට? යහපතක් අභිවෘද්ධියක් කරන ඔන්න ඕක බලාගෙන කරලා තියෙන්නේ. දැන් ඔබ ඇත්තරම දැන් මෙතන ඉන්නවනම් කෙනෙක් එහෙම උදව්වක් උපකාරයක් ගන්නවනම් කෙනෙකුගෙන්. ඒක වැරදිද? අනේ වැරද්දක් නෑ. එහෙම එහෙම බුද්ධ සාධනෙ එපයි කියලා නෑ. හැබැයි ඒ කිසි කෙනෙක් ළඟින් හොයන්න බැරි එකක් තියෙනවා. ඒ මොකද්ද? නිවන හොයන්න බෑ. එහෙමනම් යන්න බෑ. ඒක මුලාවටපත් වීමක්. හැබැයි කාට හරි කෙනෙකුට දෙවියන් වහන්සේලාට ඔය දෙවි දේවතා උන්වහන්සේලාට පුද සත්කාර කරලා පූජා කරලා යමක් ගන්න පුළුවන් නම් ඒක ගන්න. ඒක ප්‍රශ්නයක් බුද්ධ සාසනය ප්‍රතික්ෂේප කළා නෑ. හැබැයි බුදුහාමුදුර කියලා දෙන උඹලට නිවන් හොයාගෙන යන්න එපා. විමුක්තිය හොයාගෙන යන්න එපා. ඒක හම්බ වෙන්න නැහැ කාගෙන්වත්. අන්න ඒක තමයි අපි අද මේ අද දවසේ සාකච්ඡාවට වඳුන් කරන්නේ. එතකොට දැන් අපි මේ ආකාරයට කතා කරනකොට ඔබ හිතන්න මෙන්න මේ ටික දැන් ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට නිතරම ඉන්න කාණ්ඩ දෙකකට වැටි වැටි. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ලෝභයෙන් ඉන්නවා. ඒ ලෝභයෙන් ඉන්නවද ඔබ? මම දන්නේ නැහැ මම එහෙම කොට මමට එහෙම කියන්නත් බෑ. එහෙම ලෝභයෙන් ඉන්න වෙලාවල් තියෙනවද? ආ ඉන්නෝනේ. එහෙම නැති වෙලාවල් නැහනේ. අලෝභයෙන් ඉන්න වෙලාවල් තියෙනවද? උදාහරණයක් කිව්වොත් එහෙම අලෝභයෙන් ඉන්න වෙලාවක දානයක් දෙනකොට ඒක අනිවාර්යෙන්ම අලෝභයෙන් ඉන්න වෙලාවත් දෙයක. ඒතකොට අලෝභයෙන් දන් දෙන්නේ නැද්ද? ලෝභයෙන් මේ ලෝභයෙන් දන් දෙන්නේ නැද්ද? ඒක තමයි අන්න ඒක තමයි ඔන්නක තමයි අල්ල ගන්න ඕන දේ. දැන් ලෝභයක් එන්නෙම නැද්ද දානයක් දෙනකොට? දැන් එහෙම හාල් එහෙම ගන්නකොට එහෙම ටිකක් අඩු එක ගන්න ඇපල් එහෙම ගන්න පොඩ එහෙම එකක් නැද්ද? අන්න ඒක තමයි මේ මම මේ මුලින්ම කතාව පටන් ගත්තේ ඔන්න ඔතන තමයි මේක ලංකාවේ ඕක අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. ඔබ දන් දෙනකොට හිතන් ඉන්නේ දානෙත් එක අලෝභය කියන වචනේ නම් එනවා. හැබැයි ක්‍රියාවලිය තියෙනවද එහෙම? ඔබ දන් දෙනකොට ඔබ ලෝභයට අහුන්නේ නැද්ද? මොන දැන් අවංක වෙන්න ඕන. මොකද අවංක නොවි මේ ගමන යන්න බෑ. ඔබ දාණය දෙනකොට ඕන තරම් ගිදන් කළා අත දිගාරලා. මුදලාලි මේ ඇපල් කීයද කෝ කෝ කෝ හොඳ එක හොඳ එක කෝ මට හොඳ මම හොඳ එක දෙන්න මේ දාන්න එහෙම කිව්වද? එහෙම කියන බොහොම කලාතුරකින් අයත් ඉන්නව එහෙම නැත්තේ නෑ. හාල් ගන්නකොට මොන හරි ගන්නකොට හොඳයි බඩු ටික ගන්නකොට නෙමෙයි. උයල ඉවර වෙලා දැන් දානේ අරන් යනකොට බෙදනකොට විශේෂයෙන්ම දානේ බෙදලා ගෙදර එනකොට දුවගෙන එන්නේ මොනව බලාගෙනද? දානය දීමට පෙර දීම අවස්ථාව සහ දීමෙන් පසු දුවගෙන එන්නේ මොනව ටික ටක් ගාලා මොනව කරන්නද? කවුරු හරි කුසියට යන්නේ ඉතලා. ඇයි? ගොඩාක් අය මොකද කරන්නේ? ටට්ට ගාලා මස් කෑල් ටික හරි මාළු කෑල් ටික හරි ගත්තා බෑග් වල දැම්ම මොනව කරාද? ෆ්‍රිජ් එකට දැම්ම මේ දැන් අරුන් ටික ආවොත් එහෙම මේ සේරම ඉවරයි මේක අපිට ටික දවසක් තියා ගන්න පුළුවන්. අහු වුණාද නැද්ද? කී දෙනෙක් දාන දෙනකොට ලෝභයට අහු වෙනවද? හිතන් ඉන්නේ මොකද්ද? හිතන් ඉන්නේ හිතන් ඉන්නේ අලෝභයෙන් දෙනවයි කියලා. එහෙනම් අද කෝ ලංකාවේ කෝ අද අලෝභෙන් දන් දෙන්නේ නැතිවම නැtei කියන්නේ බොහොම කලාතුරකින් දෙන්න පුළුවන්. කෝ අද එහෙම කට්ටිය. ඔබම ඔබ අනුන් ගැන නෙවෙයි, තමන් ගැන විමසලා බලන්න. ඔබ මෙතෙක් කලක් දීලා තියෙන්නේ අලෝභයෙන්ද? කොහේ හරි තැනකදී අහු වුණාද? ලෝභයට. අහුවෙච්ච අහුවෙච්ච තැන් තිබුණාද? ඒක තිබුණා නම් පිළිගන්න. එහෙනම් දැන් මම ඔබට මේ ධර්ම සාකච්ඡා පටන් ගන්න ඉතලා එහෙනම් කොහොමද යම් ප්‍රමාණයකට හෝ මේක ඔබ හිතනවද දානයක් එක එක එක සැරයක් දීලා ඔය ලෝභයෙන් බේරෙන්න පුළුවන් කියලා හිතනවද? ඒක ඔබ පරේෂණයක් වගේ කරන්න වෙනවා. මම කියන්නේ මේකයි මේක ප්‍රඥාවන්තෙන් කඩුත්තක් කිව්වේ. ඔබ දානයක් දෙනකොට මේ කොහේ හරි එක තැනකදී හරි අවු වෙනවා. සමහර අය ත්‍රිවිල් එකෙන් ගෙදර ඇවිල්ලා පන්සලේ ඉඳලා 120ක් ඉල්ලුවම ඒක හොඳ 130ක් ගන්න වෙනතර 100යි නේ කියලා අර 20ට එතන ගා ගන්නවා. දැන් එතනත් අහු වුණා. හැබැයි වෙන වෙලාවට මේ එහෙම ඉල්ල නිල්ල ගණන් දෙන්නේ කියලා නෙමෙයි මේ කියන්නේ මොන වෙලාවටද මේ. දන් දෙන වෙලාවට මේ විශේෂයෙන් ගන්නෙ. එතකොට දැන් ඔන්න කොයි තරම් අහු වෙනවද අපේ මිනිස්සු ලෝභයට. ওই ලෝභයෙන් බේරෙන්න මම ඔබට පොඩි ක්‍රමවේදයක් කියන්නම්. ඒක මම කියන ක්‍රමයක් ඔබට ඕන ක්‍රමවේදයක් හොයා ගන්න පුළුවන්. දානයක් දෙන්න ඉස්සෙල්ලා දැන් ගෙදර ගෘහමූලිකයන් නම් තමන්ගේ හිතෙන් තමන් අහන්න මම මේ දානේ දෙන්න ඕන මට. හැබැයි මට මේ ලෝභයට අහු නොවී මේක දෙන්න ඕන. එහෙනම් මං කීයක් දානට වෙන් කරනවද? කල්තියා සල්ලි මොනව කරනවද? වෙන් කරන ක්‍රමයක් හදා ගන්න. ඉතින් රෑ කල්පනා කරන් ඉන්නවා. ඉතින් කාගෙන්වත් අහන්නේ නැහැ තමන්මනේ සල්ලි විදන් කරන්නේ. 25000ක් විදන් කරනවා මං දාන්න. කවුද කියන්නේ තමන්ම කියනවා. ආයෙ ටිකක් කියලා එකපාරට ගැස්සිලා හැරෙනවා. පො 25ක් වැඩි. මේ දැන් එහෙමත් බෑ දැන් අර මේ මේ සීටු සල්ලි දෙන්නත් වෙනවා අර මේවා තියෙනවා. ඉතින් දැන් ඔන්න දැන් එහෙනම් අඩු ගොනත 20ක්. ඕම ඕම අඩු කරගෙන අඩු කරගෙන ගියා කියන්නේ හිතෙන් දැන්. මේක හිතත් එක්ක ගන්න ගනුදෙනුවක්. කළා කළා අඩු වුණ 15000ට බැස්සා. ආවන දැන් නිදා ගන්න හදනවා. දැන් ආයෙ නැවන ස්ථිර වශයෙන්ම 15000ක් මම වෙන් කරනවා දාණයට. හැබැයි දැන් ඉතින් දැන් ආයි කල්පනා කරනවා 15000ක් වෙන් කරාට මගේ හිතේ ලෝභයක් තියෙනවද නැහැ. දැන් ඔක චෙක් කරගන්න ඕන තමන්ගේ හිත තමන්ම කොහොමද චෙක් කරගන්නේ? හැබැයි ඔය දාන දෙනකොට ඔයාගේ ඔන්න රුපියල් 13000 ගිය 2000ක් ඉතුරු වුණා. ඒකට මොකද කරන්නේ? ඒක ඉතින් ගන්න ඉතුරු වෙකනේ. මොකෝ කියන්නේ? දැන් මොකද කියන්නේ? අන්න හිත චෙක් කරගන්න ක්‍රම. ඒවා තමන්ගේ ක්‍රම මම එකක් විතරයි කියන්නේ. ඔබ ක්‍රම හදාගන්න. 13000ක් ඉතුරු වුණා. 15000ක් වෙන් කළා දාණයට. කීයක් ඉතුරු වුණාද? ඒ 2000ට මොකද කරන්නේ? ඒක ඉතින් ගන්න අනිත් වැඩ ඕන. හරි. එතකොට මොකද උනේ වැඩේ? අන්න අහුවෙලා.